යෙදුනේ මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මනුෂ්‍යයන් අතරත මහා මංගල ප්‍රශ්නය විසඳුණා ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සරුවඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද? කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසුදින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහස් අස්සක් වලින් නැතනෙන වික්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවත්යන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං කුද්ධු මාගම්ම කිං පරාභවතෝ මුඛං මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහෙනසුළු කුජලයා අපි දැනගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විනතා දැන ගැනීමටයි මේ තැනෙන්නේ. ඒසා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්න සීල සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියනවා අවිදහිත දේශනා කියලා. අවිදහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහර දේශනා කරන දේශනාවක්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවක් යන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අහනකොට අර සැකයක් සාංකාවක් නිමතියක් තිබුණු දෙවියන් අතරට මහත් කලකිරීමකටදපත් වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නැතුවේ ඒ ධර්මයේ කුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි කල්පනා බලන්නේ ඒ පරාභව ධර්මතික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථාවතෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කලේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අප තවත් එකක් ඕනේ තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පැවැත්වුවේ. මාත්‍රුකා කළ ගාථාව තේරුව මෙහෙමයි. සුවිජාන භවං හෝති දිනුවෙන කුජලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ කරා භවෝ හිරිහෙන පුද්ගලයා ගැන සුවසේ දත හැකියි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී කරා භවෝ ධර්මයට කැමැති තැනැත්තා දිනුවටපත් වේදවා. ධර්මයට දේශ කරන්න කලසල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ ප්‍රතිතේරුම. ලෝකයේ දුණු වෙන කුජලයා සුවසේ දැක ගන්න පුළුවන්. හිරේන කුජලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා. යඩන ගහ දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වගේ කුජලයන් අසුරු කරනකොට ඒ කුජලයාගේ ගති පැවතුම් තුළින් මේ තනත්තා දුණු වෙනවා මේ තනත්තා පිරිනනවා කියන එක දැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි කෘති කරනවා නම් එවාගෙම ප්‍රතිපත්ති කිරීමෙහි කෘති කරනවා නම් ඒ තනත්තා ධම්මකාමෝ ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති සිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජෝ මේ කියන්නේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාතර නාථකර ධර්ම සූත්‍රය එනවා. ධම්මකාමෝ හෝති සිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර කාමුද්දෝ. ඒ කියන්නේ ධර්මකාමී කුජලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සංප්‍රයුක්තව ප්‍රියමනාපයෙන් යෙදෙනවා. සිය සමුදාහාරෝ කියන්නේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාර්මණය කරනවා, සත්‍යඥාන කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් කරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ පුද්ගලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත් හොඳින් තේරුම් කරගන්නවා. ඒ තැනත්තා කවදාකවත් මෙලව පිරෙන්නේ නැති, පරලෝ පිරෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී පුද්ගලයෙක් බව ඥානවන්තයන් තේරුම් කරගන්නවා. ඒ වගේම ධම්මදෙස්සී ධර්මයට ද්වේෂ කරනවා කියන්නේ කවදාකවත් බනහන්න කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. ඒ වගේ බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. ධම්පද පාඩම් කරන්නේ නැහැ. ධම්පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන හිතන්නේ මතන්නේ නැහැ. ප්‍රාදේම ධර්මයේ හැසිරෙන්නේ කවදාකවත් ඉසරණේ ගැන, පංචශීලය ගැන, උසස් සීල, අෂ්ටාංග සීල, දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දසා කුසල් යැනි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ අවතුම් පැවතුම් තුලින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ පුද්ගලයා මෙලවක් පිළිහෙනවා. පරලොව අපාගාමීව පිළිහෙනවා. දෙලොවම පිළිහෙලා සංසාර කණුවක් බාටපත් වෙනවා. සතරෙන් ගොඩ නොයන සතර කණුවක් වගේ බාටපත් වෙනවා. කියන බව ඥානවන්තය නුලින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවක් යන වාසනේම පහදා වදාළේ. ඊළඟට දීපුත්‍රය ඇහවා ඉතිහේතං විජානාන පඨමෝසෝ පරාභවෝ ස්වාමීනි මේක පළවෙනි පිරිහිනේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိယං භගවා බ්‍රෝහි තින්පරා භවතු මුඛං ස්වාමීනි දෙවෙනි පිරිහිනේ දොරටුවක් අපට දේශනා කරමු නැනලු. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසංකස්ස තියා හොන්ති සංසේ නකුරුතේ තියං අතතං ධම්මං රෝචේති සංඛර භවතු මුඛං ඒ කියන්නේ අසත්පුරුෂයන් ඕට ප්‍රියමනාපයි සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි අසත්පුරුෂ ධර්මයේ කුටි කරනවා මෙන්න මේක පිරිහීමේ දොරටුවක් ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ නියත නිසතුරු ගන්නා ලද ශාස්ත්‍රවරු එවැගේම තවත් සත්පවදාස කුසල් කරන මෙලොව පරලොව අදහන්නේ නැති කුසල් ලක්ෂණ නොකරන එවැගේම කුනුරුවන් අදහන්නේ නැති පස්පවදාස කුසල්ලාදී අකුසල පැත්තෙන් හැසිරෙන අපාය දොරටු අරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න, මව්පියන් නොඳුනන, වැඩිහිටියන් අඳුනන්නේ නැති, ගරුකුත් ගරු කටයුත්තන් ගරු නොකරන, සිල්ලුකුන්ද සිල්ලුකුන් ආශ්‍රය නොකරන, එයාගේ ගති ප්‍රවෘත්තින් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එලෙන අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහානන සිටු පුත්‍රයාට වාගේ. මහානන සිටු පුත්‍රයා තමන්ගේ දෙමාපියන් සතු 87 කෝටියක ධන හිමිකාරයෙක්. තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 87 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇති වූයේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්සැලට ගිජු වුණා. සුවදුවට ගිජු වුණා. විකාල ඇදිවිීමට පුරුදු වුණා. නැතුන් ගැහුම් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලස වුණා. කවිත මිතුරන් ඇසුරු කරමින් කල් ගෙවුවා. අන්තිමේ සිදුවනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒකා විශාල ධනස්කන්ධයෙන් පිළිහුණා. යටත් කිරිතෙන් හිඳුන් හිතුම් පවා නැති වුණා. ඇඟවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව අවහරණක් නැතුව අගුවක් මුල මැදේකින් අපාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනය සුරක්ෂිත කරගත්තා නම් පවතින සුරංගෙන් ගෙන්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. සැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සැලකා ධනය ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. සැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලයේදී පස්තිම වාසයේදී මොහු ධනය ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවම පිළිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නේ නෙමෙයි. අජාසත් රජතුමා පිළිහුනේ අසත්පුරුෂ දෙව්දත් තෙරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප මක්කලේ ගෝසාල අජිත කේසකම්මල කකුද කච්චායන සංජය බෙල්ලත්ති පුත්‍ර නිගාත්නාත පුත්‍ර ආදීෝ අබෞද්ධ මිසදුතු ශාස්ත්‍රවරුන් අදහු අය ඔක්කොමගේ නරකාදීට. මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රය පිළිහිමේ දුරුතුව. එවැනි පුජ්‍යලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තනස්සා පිළිහෙනවා. ඒ වගේම බුදු, පසේ බුදු මහරහත්, කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන්. ඒ වගේම සිල්වත්, ගුණවත්, නලවත්, උතුමන්. එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිළිහිමේ දොරකුවට පත් වෙලා සිටී. එවාගෙම අසත් ධර්මයේ කියන්නේ මෙලවට අවැඩ පිණිස, පරලොවට අවැඩ පිණිස සුගතියේ නිවනට බාධක වන දහම් පදහෙවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිළිහිමට පත් වෙනවා. මේ විදිහට ගාථාවෙන් අසත්පුරුෂයන් ඇතුළු කරන සත්පුරුෂයන් පිටු දකින අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දලණයෙන් පිරීමට නිවනෙන් පිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රයා අවස්වාමීනි දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරීමේ දරුකාවක් අවසන් ලැබේවා. එලෙනාවේ සරුවක්ඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාච යෝනරෝ අලසෝ කෝධ පඤ්ඤානෝ සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් නිතර නිදන සුළුනම් කලත වේලා කවදෙන්නේ උදේ පාන කන්න ගෙතින්නේ වේලාසනින් රාත්‍රියේ ඉඳා ගන්නවා නිින්දටම කාලය ගෙවනවා ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක් සමාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දටකින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සබාශීලිකම පිළිහිමේ දොරටුවක්. එවාගෙම අනුත්ථාතාච කිසිම වීර්ය තේජසක් නැහැ. Tamanට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහයේ කටයුතු කිරීම පිළිහිමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න පිපාස එවාගෙම අලියන, සංඥාව ආදි මොන මොනාරි හේතු හිත හිතා දෙයකින් බලන්නාක් මේ කම්මැලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන්, යසසින්, ඓශ්වර්යයෙන්, සැපයෙන්, සම්පතින්, ඥාතියෙන්ගෙන්, අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියටපත් වෙනවා. අලසකම පිරිහීමේ දොරටුවක්. කෝධ පඤ්ඤානෝ කෝධ පඤ්ඤානෝගේ නිතර සිටින සුළුයි. කොයි වෙලාවෙකවත් හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ හැම වෙලාවෙම හැම දිනා වෙතම කිපෙන සුළු පැවැත්මෙන් ක්‍රෝධ බහුලව වාසය කිරීම කිරීමේ දොරටුවක්. ඒතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිතර සුළු බව පිළිහිමේ දොරටුවක්. වාගේම සභාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාහ ප්‍රසල්ලාප කතා කරමින් කල් ගැලීම පිළිහිමේ දොරටුවක්. වීරියක් නැතුව, වීරිය තේජසක් නැතුව කටයුතු මේ වලින් පිළිහිම. එවාගෙම අලස බව පිළිහිම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිළිහිමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපෝත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීන් හතරවෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවක් යන වාසේ දේශනා කළා යෝ මාකරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නබරති සම්පරා භවතු මුඛං යම් කිසි දරුවේ තමන් වක් කොහොතක්න් ඇතුව සැපින් ජීවත් වෙමින් තමන්ගේ වය වෘද්ධ මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා මෞපියන්ගේ හදපත්ලේ තියෙනවා දරුවන් ගැන පුදුම විකිත කරුණාවක් මෛත්‍රියක්. ඒසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බාටපත් උනේ මෞපියන්ගේ ඒ කරුණා මෛත්‍රී ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුවැපෑවහා සමාන සිද්ධියක් මෞපියන් නොසලකා හැරීම. අපේ පැරණෝ කියන්නේ gedara budun මවකෝ දෙන්න කියලා. ඒ මොකද දෙමෝපියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසෙන්නේ. ඒ බව නොදන්නා වගේ දෙමෝපියන්ද කෑමෙන් දීමෙන් අඳුමින් පැලඳුමින් බතෙන් බුලෙන් දෙහෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමෝපියන්ගේ වැඩ රාජකාරී නොකර හරිනවා නම් දෙමෝපියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාශි කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ කඩගාම හේතියා ධනවත් බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට එක්ක පුතුම හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්නතරේ දෙමළ දරුවෝ කියා හිටිය අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසුයි නැති බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවා හතර දෙනාට සමා සතු 4 ලක්ෂයක් ධනෙ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බින දෙකේ නම් හා ලොකු පුතාට වැඩිින් දුන්නද? අනේ පියාණන්ට ලැජ්ජායි කියලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදන ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට දැක්කා. සිඟමනේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා සෑම දිනාට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. වෙන මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. එළනාලේ සරුවක් යන වහන්සේ මහත් කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක කියන්න දරුවන් ඉන්න සභාවකදී ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ කඩෙන්ෙන් දඩුවන් ඉඳින්න වෙනවා ඒ කියන්නේ දඩ ගහනවා ඒ විදිහේ මේ අලතුරු ඇති දෙයක් තමයි දෙමාන්ත නොසලකයි හැදෙන්න ඉතින් ඒ බව බුදුරජාණන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේක කියන්න කිව්වා ඒ වෙලාව මේ දරුවන් බයටපත් වුණා. බයටපත් වෙලා ඒගාක ඇහිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදර කරන දේෙන් උපස්ථාන කරන්න පටන් ගත්තා. මේ මාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩින්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දෙම ඒ දරුවන් නොකලකෑ හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමාපියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවැගේම සාහසක දෙමව්පියන් තමයි ඒකට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හරියනම් පරලෝකෙ ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජුගේ වගේ තමයි. මහා ප්‍රතාප රජුගේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පිටිපිට ගෑවන් යන්තමට ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් දීන්නේ. මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට ඉස්සරහට දෙන්නේ. අන්නේ වාගේ දුර්දාන්ත කුජලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමෝපියන් නොසලකා හැරීමේ. අනික් කාරණය මෙලෝ වශයෙන් ඔහු සමාම සමාට සාප කරගන්නේ කියලා. සමාන්තම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සතරදී ඉතින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara බුදුන්ද නොසලකුවා වාගේ තමයි දෙමෝපියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දොරටුවක්. ඊළඟට මේ දීපුත්‍රයා සඳහන් කළා ස්වාමීන් වහන්සේ අපට හතරේනේ පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීන් පස්වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ වර්ගයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලෙස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගීමන්ගේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ ඇත්ත දෙලෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ රමෙන් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාට. කෙලෙස් බහා තැබූ අර්ථයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලෙස් බහා තැබුවා. සියලු කෙලෙස් නැසුවා. එවැනි නිශ්චේත උතුමන්ලයි මෙතන බ්‍රාහ්මණ කියන්නේ. එවැගේම සමණං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා. සමණං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් කරන උතුමන් සමණ කියන වචنين ප්‍රකාශ වෙනවා. එවැගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්. දුකියන් වාගේම අසරණයක්. එවැනි කෙනෙකු සම්මුඛ වෙනාමේ එයාට සමාජයේ ඇතිනම් යමක් දෙන්න තේජ්‍ය දෙන්න නැtei කියලා කියනවා නම් හරි. අහවලේ දෙන්නම් කියලා නොදීනවා නම් හරි. ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක සමන්ගේ දෙලොවම පිළිහිමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී යුතුයි කියලා. ඒ මොකද ඒක තමන් හවත්හා ගැනීමක්. සිල්ලුතුන් රැවටි යුතු අය නෙමෙයි සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උන් නොපිළගන්නේ බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් අසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. දේශනිතා සිල්ලතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුණන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. එවාගෙම අසරණ අනාථයන් පවා නරවතා ඒ ඇයට දෙන්න පුළුවන් තියනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකම. ඊළඟට මේ දිය පුත්‍රයා ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභවයේවත් තේරුණා. ස්වාමීනි හයවෙනි කිරීමේ දරුක අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජලෝ ඒකෝ භුඤ්ජති සාධෝනි තං පරාභවතු මුඛං ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට පහෝත විත්තෝ කියන්නේ බොහෝම ධන සම්පත් තියෙනවා ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා මේ විදිහට ධන ධාන්‍ය සංවේදී මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා ඒ වගේම කෑම බීම ඇඳුම් පළඳින් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් සමාජයේ ජීවිතය සඳහා සසමියුරු භෝජන සම්පාදනය කරගෙන ජීතර බිනදකවත් නොදී හැංගිලා අනුභව කරනවා. දුව දරුවන්ට නෑ, බිනදක නෑ, එවාගෙම සේවක සේවිකාවන් ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, පෙන්වන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වාගේ රසමියුරු භෝජන Taman තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒක ඔහුගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අතීතරු සැප සම්ප්‍රාප්තිය නැතිනේ කර්ම සාධාරණ හැමදෙනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිළිහිමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බාටපත් වෙනවා. ඔහු මතුරු මලෙන් ගැහුණු අර ගැවතුණු අර මත්තරේ කෝෂයේ සිටුවරයා වගේ ඉල්ලීස සිටුවරයා වගේ අනුන්ට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර જાතියේක මහා ධන සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ දේවිදිගෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහෙන කිව්වා ගෙදර සිටු දෙවියට මේ හාමුදුරන් වහන්සේට මොනවාරි දෙන්න කියලා. ඒ සිටු දේවය කවදා පරිත්‍යාග සීලෙ. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ නැහැ සිංහන්නේ කොටුවක් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දේවිය මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වේලාවක් ගත වෙනවනේ. එසේ සකස් කරලා පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පතේ බුදුරජාන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එදිලා බැලුවා. බැලුවාම බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා අනේ මොකදද මේ නිකං කාලා ජීවත් වෙන නැත්නම් මෙච්චර ප්‍රණීතව දෙන්නේ අපේ ගෙදර වැඩ කරන්නේ කොට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවානේ කියන හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන් අල්පේතාක්කය. නැත් ආත්මභාව හතක් මන ලෝකන්නා මහ කිතු සම්පත් ඇතිව. කවදාකවත් කුසට දෙන්න කෑමක් ගන්නෑ. ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඳ ඇඟට වටිනා ඇඳුමක් හඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ ඒ වගේම හැමදාම මසුරු මලෙන් ජවසීගෙන හිටියා කවදාකවත් කිසි කෙනෙකුට හත පහක දෙයක් දෙන්නේ අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරලා ගිහින් රෝරුවකින් නරකේ උපන්නා කවුරුවදාරති ඉතින් මේ ධන සම්භාර සියල්ලම කොසල් මහ රජුගේ රජා වාසයට ගන්න සිද්ධ වුණා මේ ප්‍රෝතේ රජුගේ බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්ාගේ හිතේ තිබෙච්ච අර අප්‍රසාදය නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් වුණේ අර සිල්ලුතුන්ද ගුණවතුන්ද නොසැලකීමේ පාපයයි. නොසැලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුක්පතේ කැටර ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් කුසුමන්ද නොසැලකීමත් විපාක හේතුවක් වෙනවා ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාරයේ තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමා සහිත කරකිනේක පවතිනවා හැබැයි කල්යාණ මිත්‍රාසය ලැබුණා නම් ඔහු යහමඟට හැරෙන්න පුළුවන් බුද්ධ කාලයේ මච්චරේ කෝචේ සිටුවරයා වගේ මච්චරේ කෝචේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක් කවදාකවත් රසට කෑමක් ගන්න හොඳට ඇඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ හොඳ කුඩයක් හොඳ වාහනක් පාවිච්චි කරන්නේ ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ එක දවසක් කාර්ය සේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරන පැවුම් කනවා දැක්කා. මේ මිනිස්යාට තද ආසාවක් ආවා පැවුම් කන්න. ඒ මිනිස්යා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාටවත් නොකිය. කිසි දෙන්නේ මොකද මොකද අතනේකද අහන්නේ කතා නැහැ. ආයෙ නැවත නැවත අහනකොට කිව්වා ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහැ නේ කියලා. ඉතින් කිව්වා මොනවද? මට සවුම් කණ්ඩායසයි. ඉතින් අපි මං නම් මේ මුළු ගමකම හදන්න දෙකවෝ. ඔබට ගමක හදන්න. එහෙනම් ගෙදරක් ගන්න. ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝන. ඉතින් ඒක අවශ්‍ය දේවල් අරගෙන මේ සුදු දෙවිය අර සිටුවරයත් එක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳලිය දෙනවානේ. අනිත් හැර නොදැනෙන්නේ. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් තේකෝ යන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු යසෙන් දැකලා මුගලන් මහරහතන් වහන්සේ නියම කළා මේ මච්චරේ කෝත්තේ සිටුවරය দমনය කරලා ඉන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩියාර සීනඳුරු කවලම සහස් ගක්මන් කරමින් ඉඳෙනේ හිටියා. එතකොට මේ මිනිස්යාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දැක්කාල් මේ පරිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ මේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවමක් අදලා යවමු කියලා. ඉතින් කුඩාකම් හදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා. යා වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බැහැ. ඊට පස්සේ මොකද කියන්නේ? අර මත්ලේකෝතිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආව මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා ඒ ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළ සිටුවරය මට නෙමෙයි. මේ අවශ්‍යයෙන් අපේ බුදුරජාන් වහන්සේ සංඝයාට එලෙස ඔබ සූදානම් වෙන්නේ ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්න රජගහනුවර ජේතවනාරාමයේ ගුණ 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ළඟ වේ කිව්වා. ඇත්තටම නිදුලට දැක්කා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ පැවුම් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න ගන්න එක පිළිදා. අන්තිමේ දේ දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැදෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දේවිය දෙන්නම සෝවාන් ඵලයටද පත් වුණා. මේ සිදුවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙනාමේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රතනියුරු භෝජන වන්දන්න හැදුව නමුත් සතර කිලක් තිබුණා. නමුත් සමෝතම වාගේ කිලක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රතනියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසයේ කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. නිසා සංග්‍රහශීලී වීම කලදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍ර අකාශිතිය ස්වාමීනි. හයවෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. හත්වෙනි පිරිහීමේ දොළොස්මත් අපට අවසර ලැබේවා. එලෙලාව දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතෙන් අතිමඤ්ඤේති සම්පරා භවතු මුඛං යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාතිය නිසා මත් වෙනවා තමන්ගේ ධනය නිසා මත් වෙනවා තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් එලා දකිනවා පහත් කොට සැලකනවා නොසලකා හරිනවා අගෞරව කරනවා එනම් ඔහු දෙලොවෙම පිරියෙන කුජලෙන් වාටපත් වෙනවා කියන එක ගාථාවේ තේරුම. ඒකෝට එතින්දි සඳහන් උනේ ජාතිය තමන්ගේ ජාතිය නිසා ජාති සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙන්නේ මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ජාති නාම ගම් කියලින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පරෝණිම වංශස්කාරය යැත්තන් කියනවා මෝන් ජාතිකයෝ කියලා. කවුරු හරි කියන් අපි මෝන් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වගේ තමන්ගේ ජාතිය මේ සිතට අරගෙන ඒ මත් වුණොත් එන ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය. ධනය කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ ධනය පිරියනවා. ඒ නිසා ධනය නිසා මත් වුණොත් එන ඔහු නිර්දනය වෙනවා, ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය, තමන්ගේ වංශය, තමන්ගේ වංශයේ පෙළකොට මුල් කොටගෙන මත් වුණොත් එන පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස තේපස ඥාතීන් එලා දකිනවා නම් ඒගොල්ලෝ පිටු පානවා නම් ඒගොල්ලෝ අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයෙන් නැමෙහින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කියන එක පහදා දෙමින් ඒ හත් වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍රය ඇසුවා ස්වාමීන් දැන් අපට හත් වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීන් අපට අට වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යනවා මෙහෙම දේශනා කළා. ඉත්ති දුක්තෝ සුරා දුක්තෝ අක්ඛ දුක්තෝ චයෝ නරෝ ලබ්ධං ලබ්ධං විනාශේති සම්පරා භවතු මුඛං යම් කිසි පුද්ගලෙ ස්ත්‍රී ධූර්ත වෙනවා ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වෙනවා. වෛශා සේවනයේ ලොල් ලොල් වෙනවා. සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වෙනවා. අක්ක දුත්තෝ සූදුවට ලොල් වෙනවා. මේ කියන පිරිහීමේ දොරටු තුනතම තුනෙන් එකකතරෙන් ලොල් වුණා නම් ලබ්ධං ලබ්ධං විනාශේති ලැබුණු ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙනවා මේක පිරිහීමේ දොරටුවක් එතකොට මේ දේ සඳහන් වුණේ ඉස්සේ භූර්ත භාවයේ කායික සුවයෙන් කියන්නේ නිරෝගී සුවයෙන්ද පිරිහෙනවා. ඉස්සේ භූර්තකා කර්මයේ යෙදෙන පුද්ගලයා කාස ස්වාසාදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ වගේම සුරා දුක්තු සුරාපානය නිසා තමන්ගේ පින් කරලා පින් කරලා ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා. මේක මේ රෝගාබාධයන්ටපත් වෙනවා. ඒ වගේම තවත් ඇස් පනාකට ධනෙ පිරිහෙනවා. ඒ වගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිඳා පහත යන ලක් වෙනවා, නුවණ පිරිහෙනවා, මෙලවෙන් පිරිහෙනවා, පරිලෙන් පිරිහෙනවා. අනික සූදු ක්‍රීඩාව. සූදේවට ඇදහිවීම නිසා අනිවාර්යෙන් අර වතුරට දාපු ලුණු ආගේ සමාසන්තක දේවල් කියන්න විලාස වෙනවා. සෝදු ක්‍රීඩාව කරන්න Taman ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. Taman කරගනොත් ධනෙ යනුව ශෝකාන්විත වෙනවා. ඒ වගේම අස්පනා හිතෙන් ධනෙ හානි වෙනවා. හිත මිතුරන්ගෙන් දෝෂ ආරෝපණයන්ද ලක් වෙනවා. හිත මිතුරන් කොන් කරනවා. ඒ වගේම ආවාහ විවාහ කටයුතු වලදී ඔහු කොන් වෙනවා ඔහු කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්න එවැනි සුරා මේ සූදුවට විග්‍රහ වුණු කෙනෙකුට අමුදොරම් පෝෂේ කරන් ශක්තිය නැහැ කියේ. මේ වාග්ය ආදීනව රැසගතුහු මුණ පාන්න සිදි වෙනවා. නිසා දෙලොවම පිළිහෙනවා. ලබ්ධං ලබ්ධං විනාශේති ඔය කියන කාරණා හේතු කොට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු ලැබුණු සියල්ලම විනාශ භාගයටපත් වෙනවා. අර පෙර જાතියක මහා ධනවත් සිටුරු හතර දෙනෙක්. ඒවට කරන්න දෙයක් නෑ වස්තු සම්භාරයේ. එක්කෙනෙක්වත් හොඳට කාලා බීලා සන්තෝෂයෙන් ඉඳිනේ. එක්කෙනෙක් කිව්වා අපි දෙලිසෙල්ලන් වලට මේක දීදම් කරමු. එක්කෙනෙක් ඊට වඩා හොඳයිනේ. උගල් වලින් කරන්න බැරි වැඩක් නෑනේ. අපි පරකාර සේවනයේ පිළිදෙමු. අන්තිමේ ඒ පාපක්‍රියාව කළා මිච්ඡර සිදු සම්පත් පිරිහිලා පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්න. ලෝකමු නරක කියන මහා භයානක ලෝභය. ලෝභය කියන නරකාදිය. ඒක ඉහළින් පහළ කෙළවරට යන්න යනවලු අවුරුදු 30000ක්. පහළ ඉඳලා උඩ තියෙන අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේ මේ අතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැන විලසියන්ද හදනකොට අකුරු එක එකයි කියුනේ. දූත නොසෝ කියලා. ඕකත් අහලා පොතොල් රජුගේ බාරෙලා යාගයක් කරන්නක් ගියානේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තන්ගේ යාගයෙන් අතමුදවලා කොට බණ කියලා ඉක්මවල දුන්නා. මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී ධූර්තකම මහා භයානක පාපයක්. එයත් අවද ගොඩේනවාද? එවාගෙම සුරා ධූරතකම ඒකත් වඩා භයානකයි. නරකාගිය තිසං අපාය අනන්ත දුක් විඳල යම් කලක මනුලොවට ආවනම් උපනුම් පන්තන මන්ද බුද්ධික වේනවා උමතු වේනවා. තවත් අන්ධ ගොළු භීරිය ආදී අභවිතාවයන්ටපත් වෙනවා. එකවරක් මේ අනන්ත වාරවල. එවාගෙම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේ කයින් වැළකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාළා. ඊළඟට මේ දීපුත්‍රය ඇසුවා ස්වාමීනි දැන් අපට අතෙලෙන්නේ පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමීන් වහන්සේ පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවක් යන් මහසෙ මෙහිම දේශනා කළා. හේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති විස්සති කරදාරේසු සම්පරා භවතු මුකම්. යම් කිසි විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර කරදාර සේවනයේ හරි වෛසා සේවනයට යනවා නම් ඔහු ඒකාන්තයෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වගේම නානා ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා. චත්තාරේ ඛානානි නරෝ සමස්තෝ ආකාජ්‍යති කරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා. ඒ පරදාන කර්මය කරන එක නම් මහා භයානක විපාක හතරකට මුණ පාන්න වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම තේයං නින්දං සතියං නිරයන් චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. එවැගේම නින්දාවටපත් වෙනවා. කැමැතිසේ නිඳාගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමින නරක ආදී. මේ වාගේ දුක් ජීවිතයන් දෙපත් වෙන හේතු වෙන බව සරුවක් යන වාසේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් දැරින් මේ වැලේ කියපු කියන එක නම වෙන්නේ පරාභව ධර්මයේ ඇටට පාදා දුන්නා. ඊළඟට දේශනා කරන දහවෙනි කාණේ ඒ දිය කුත්‍රය ඇසුවා ස්වාමීන් අපට නම වෙන්නේ පිරිහීමේ දරුතු ආબોධ වුණා. දහවෙනි පිරිහීමේ දරුතු අවසන් ලැබේවා. එලාව දේශනා කළා අතීත යොබ්බනෝ පෝසු ආනේති තිම්බරු තනින් තස්සා ඉස්සා නසුපතේ සම්පරා භවතු මුකං තරුණමේ ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂයෙක් තරුණ වියේ ඉන්න ඒ කියන්නේ පිළිරි පාලගාන පියවරු ඇති බොහොම තරුණ වියේ සිටින කුල කාන්තාවක් දරියක් කරණ පාවා ගත්තොත් ඇය තරුණ පුරුෂයෙක් කටයි තියෙන බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් සෑදාවා නිදා නොගනේ මහලු පුජ්‍යලයා හැරෙනවා එතකොට සිද්ධ වෙන්නේ උට නිින්දේ නිදේශ නිදේශ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ ඒ පුද්ගලයාට අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පෞල් ජීවිතයේ අවුල් බාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිළිහිමටපත් වෙනවා. කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්නනොත් සමාන වයසක අය එක්ක එවාගෙම සමාන ಜಾති සමාන කුල ගෝත්‍ර එවාගෙම සමාන අදහස් ඇති අය එක්ක එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වුණාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන් නිසා සරුවක් යන වහන්සේ ඒක පහදා දුන්න සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දැන් යෝජක බ්‍රාහ්මණය අර සිද්ධෝනෙත් ඒකනේ අන්තිමේදී ඔහු මහත් ව්‍යසනයටපත් වුණානේ මේ කර්ම කාංසාවක් ලැබීම නිසා ඒ නිසා සෑම මේ පුද්ගලයෙකු විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ දහවෙනි පරිහානිකර ධර්මයේ හැටියට පාදා දුන්නා. ඊළඟට මේ ජීව පුත්‍රය ඇසුවා ස්වාමීන් දැන් අපට දහවෙනි පිරිහීමේ දොරටුවක් පැහැදිලි. ස්වාමීන් 11 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොන්ඩින් විකිරණී කුරිසං වාපි සාදිසං ඉස්තරයක්මින් තාපේති සම්පරා භවතු මුඛං මේ ගාථාවෙන් දේශනා කළ 11 වෙනි පිරිහීමේ හේතුව. ඉත්ති සොන්ඩින් විකිරණිය. සොන්ඩින් කියන්නේ මස් මාංශ වලට හා සුරාවට කිසි වූ ස්ත්‍රියක්. එන නැත්නම් එවැනි පුරුෂයෙක්. ඉස්තරයක්මින් තාපේති උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ යුතු ථානාන්තරයකට සිවුවොත් එහෙම ඒක පිළිහිමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරෙහිම ලොල්ලු, එවැගේම කුරාවට ගිජු පුද්ගලයා නිතරම දලිනිරුවන් වාගේ තමන්ගේ ධනය විසිරුවා හරිනවා. නැත්නම් පිළිහෙලා ගන්නවා. අපතේ හරිනවා. අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුද්ගලයෙකු යම්කිසි වගකීතු තනතුරකටපත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනැත්තාගේ විනාශයට පිළිවීමට හේතු වෙනවා. ඒසා පුද්ගලයන්ගේ ත්‍ස්සේ තෙරෙන්ගෙන ඒ පුද්ගලයන් ඒ ඒ සුදුසු කනතුරටපත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිපිටක් තියෙනවා පුද්ගලයන් පිළිබඳව සියල්ල සොයන බානවා. සොයන බාලා මේ පුද්ගලයා මේට සුදුසේ මේ පුද්ගලයා මේට සුදුසේ කියලා සුදුසු පුද්ගලයන්ව ඒ ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ඉතා වැදගත් චාරිත්‍රයක්. එහෙම නැතුව අර වාගේ සුරාවට, සූදුවට, මාංශ රසයට, දිවුණු පුද්ගලයන් යම් යම් උසස් තනතුරට පත්කලා නම් තමන්වත් අනුන්වත් හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි, ඒ 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලි. මේ අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට මුහුණ දේශනා කළා. අප්ප භෝගෝ මහා සංඝෝ කප්පියේ ජායති කුලේ සෝධ රාජ්‍යම් පත්‍යේති සම්පරා භවතු මුඛං භෝග සම්පත් අඩු ඒ වගේම මහා සංහාව ඇති කුජලේ කුසස් කලක උපදිනවා කොට භෝග සම්පත් නැහැ නමුත් මහා සංහාවෙන් බරිතයි එවැනි පුද්ගලයෙකු රාජ්‍ය පතනවන නායකත්වයේ පතනවන අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් යම් නායකත්වයේනේ එවැනි සත්‍යයක් පතනවා නම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොළොස් නිගාකාරයෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕක රටක් කරන්න ජනපදයක් පාලනය කරන්න නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. හෝ අකරණේ හෝ ඉඟන්නේ ඕ මහා කන්නාව පරිත කෙනෙක් නිසා අනුන් සතු දෙයට හරගන්නෙක් බාටපත් වෙනවා අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දෙය සමන් සතු කර ගැනීමට බලන පුද්ගලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයෙන් විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුසුවක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයන් නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා අහලා එපා වෙන තරමට පිරිහීමේ දුරුසු මේ තරම් තියෙනවානේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න අහුවා නම් දහසක් වුණත් පිළිහිමි දොරු දේශනා කරයි. එසේ දේන දේශනා කරන්න කරුවක් යනවද පුළුවනි. නමුත් දීපුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒකේ කරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පඬිතෝ අරියෝ දක්ෂණ සම්පන්නෝ සලෝකං භජතේ සිවං ඥානවන්ත පුද්ගලයා ආර්ය කියන්නේ මෙතන සීලාදි ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසම් උසස් ප්‍රඥාව ඇති පුද්ගලයා ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය මේ පිළිහිමේ දොරට මෙසේම තේරුම් කරගන්නවා අවබෝධ කරගන්නවා ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුද්ගලයා සලෝකම් භජතේ සිවම් ඒ පිළිහිමේ දොරට සියල්ලම වහලා දානවා පිරිහීමේ දොරටු සියල්ලම අතර දාලා ඒතනත් අභිවෘද්ධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව මනුලොව බඹලොව වැනි සැපදායක භූමියෙහි සම්පත් විඳිනවා පමණක් නෙවෙයි ඒ දෙව්ලොව බඹලොව මනුලොව පවා ඉක්මවා යන ලෝකෝත්තර සිය පුරයේද නිවන් පුරයේද පත් වෙන සමර්ථ වෙනවා කියන කවදාන ගාථාවෙන් දේශනා කළා. මේ දේශනාව අහනකොට තමයි මේ රැස්සිතියා වූ දෙළුඹුන් අතරට කෝටි ලක්ෂයක් දෙනා කෝටි ලක්ෂයක් දෙනා අරිහත්ත්වයටපත් වුණා. අසංකේයයක් පිළිස යක මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පෞසිය සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටුවලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් යම් ඒ පිරිහීමේ දුරුකවට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කර්ම අදිෂ්ඨාන කරන්න වගේ මේ කර්මොත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටි සලකා බලමු. සුමිහිරි නිවන් සපතින් සනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි ධර්ම දෙස්සී නොවන්නෙමි ධර්ම ශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති කිරීමෙහිද රුචි කරන්නෙමි අධර්මයෙහි හැසිරීමෙන් සදාත වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි අසත් පුරුෂයන් ආශ්‍රයෙන් වලකින්නෙමි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි අසත් ධර්මයන් සුචිනු කරන්නෙමි සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි නිද්දා සීලේ නොවන්නෙමි පිරිසමද නිකරුණේ හැසිරීම නම් වූ සබා සීලේ නොවන්නෙමි වීර්ය තේජස ඇතුව ජීවත් නොවන්නෙමි කිසි කලෙක අලස නොවන්නෙමි කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි හදා වඩාගත් දෙමෝපියන් වෙත සලගුණ සලකෙමින් සියලු උවටන් සලසන්නේ සිල්වත් ගුණවත් උතුමනටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දුකී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි සත්‍යයේ සමකල්හි පිහිටන්නෙමි බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රසමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි. ජාතිය නිසාවත්, ධනය නිසාවත්, ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි. තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි. මිත්‍රේ ධූත පුරා ධූත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිට වතා දමන්නේ එසේන ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වවිෂ්‍යා සේවනයකට කිසි කලෙකපත් නොවි සීලාචාර වන්නේලි වයෝ වෘද්ධව තමහට නොගැලපෙන කරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකී සීලාචාර වන්නේලි නානා විද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරා වේද ලොල්ලු පුද්ගලයන් උසස් කනක තැබීමෙන් වැළකී සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු සම්පත් කිරීමෙහි නැනවත් වන්නේමි භෝග සම්පත්තියෙන් තොර වූ ප්‍රඥාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තනෙහි නොතබන්නේනි සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති ප්‍රඥාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පස්වනුකනිස ආරාධනා කරන්නෙමි මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අතමිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවක් ජයගෙන පරලොවක් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගතිගාමීව කෙලවර සදාකාලික අමාමා නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නේමි මේ විදිහට සමාගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණ රාශියක් ඔතන තියෙනවා. එක තැනක තියෙනවා 23ක් කියලා, තව තැනක තියෙනවා 27ක් කියලා. නමුත් ආලා බානවල තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අතමිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය. ධම්මකාමී වීම. සමකල්ලින්ම දස කුසල ධර්මයෙන් දෙදීමට සමාගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කෙන පිරිහීමේ දොරටු සියල්ලෙන්ම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමිදුනා නම් එතනන්තා දස කුසල ධර්මයට අනුව පැවතුනා නම් මෙලවත් ජයග්‍රහණයට පත් වෙනවා දිනනවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසීතරෙන් අභිවෘද්ධියටපත් වෙනවා සත්පුරුෂාත්වය වැඩි වෙනවා සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මාධර්ම ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝසුගතිගාමී වෙනවා නැවත නැතර අතීතයේ මගමානෝගතුමා මේ උසස්ම තැනකටපත් වෙලා සමාපතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්නත් සමර්ථ වෙනවා එදා ඒ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුනේ අසංකේයයක් පරිසපේ මඟඵල නිවන් සෝ ලැබුවේ පෙර බුදු සසුන්ෙහිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටු දකිනේ උසස් ගුණ ධර්මයන් පුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටිනිසයි අද කාලෙත් බොහෝ දෙනෙක් කියනවා මේ බණ පදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සෝ ලැබුණේ කියලා ඒ පමණින් එයත් අන්න කොහොමද ආબોධ වුනේ කියලා. තවෙම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමගේ సంతානේ අර දසපාරමිතා බෝධිපාක්ෂ ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී කුඩාගෙන තිබුණු නිසායි බණ පදයක් ඇසූ කමලින් අධිගමලාභී ගන්නේ. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම් යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම් එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුම් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතු භෝගයේකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අදුපාරු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීර්යය, ශාන්තිය, සත්‍යය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10න් සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිළිය යුතු වෙනවා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින්ම අපට දසපාරමී පිරේවා, සත්‍ය බෝධිපාක්ෂාරම පිරේවා, ආර්ය සෑක මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිස්ථාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධය කරන්නා වගේ දරුවන් අදන දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සෙවං කියන උපදේශයක්. මේ ගුණධර්මයන් අනුගමනය කරන පුද්ගලයා ආර්ය වෙනවා. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගේම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් අකුසලම විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. ඒ නිසා තම කල්ලිම තමා කර්මයේ සෝපියේ කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මුත්‍ර අදිස්ථාන කරගන්නවා. අර සල්ගලාරන්න වැඩි හිටියේ ගෝවාති හේමාලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවණල් ලක්ෂේ සමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසල කුසල කර්මයයි එබැවින් මා සිත්වල හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනාන යෝගී වෙමි ලක්ෂණ කඩ බැඳුනා. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාප සංවාතස්ස දායාදෝ භවිස්සාමි තත් යනමේ සූත්‍ර දේශනේට අදාළ පාඨයක් පරිචයුනේ මම කර්මයේ සොකී කොට ඇත්තේනි කර්මයේ දායාද කොට ඇත්තේනි කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තේනි කර්මයේ බඳු කොට ඥාත කොට ඇත්තේනි. කර්මයේ පිළිසරණ කොට ඇත්තේනි. කුසල් ලකුසල යම් කර්මයක් කරන්නේ නම් එයට හිමිකරුව වන්නේ කියලා නුවණින් සැලකනකොට එමන්ෙන් සමාගයේ సంతානයෙහි අර බෝධිපාක් ධර්මයන් දුණොත් බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය උපචාර සමාධි අර්පණා සමාධි උපදවා ගැනීමේ අවබෝධය ධ්‍යාන සම්මාදිට්ඨිය. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන විපස්සනා සම්මාදිට්ඨිය. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කියේ මෙන්න මේ සම්මාසකත සම්මාදිට්ඨියෙන් යුක්තයි ධ්‍යාන විපස්සනා සම්මාදිට්ඨි වලින් යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ ස ලෝකම් භජතේ සිවං ලොවේ ජීවත් වෙනවා නම් ඔහු සිව ලෝකයක ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා මනෝලෝක දිව්‍ය ලෝකය රූපාශ්‍ර බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා එපමණක් නෙමෙයි එතන භජතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නමක් නිවනට නමක් එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ සිටීමේ තමා යම් දාසක නිවනටපත් වෙනා ඒකාන්තයි. එමත් නිසාද මේ ගුණ ධර්ම පූර්ණය කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරය. මේ මාසිකේ දිනු තුණු වීමෙන් යම් දවසකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමද සුදුසුක් වෙනවා. රහත් බෝධියේ කසාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණානුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. සමාජයට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මඟඵල නිවන් සුව ලබනවා. තවත් සමහරෙට මාතෘකා විස්තර කරනකොට මඟඵල නිවන් සුව ලබනවා. ඒ අස්තන්ද කියන උද්ගති ප්‍රඥ විපංචි ප්‍රඥ. සමාසම් බණ අහලා සීල අදුගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතයේ මඟඵල නිවන් සුව ලබනවා. එයත් සැලකලා නෙය්‍ය කුජලියෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිසත්වාඥාන මණ්ඩලයේ සිටේ දිනුනෝ තිබුණු නිසායි පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි එසා අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සතර කතරෙන් එතර වනු පිණිස අපට සෑම අවස්ථාවකම සත්‍ය බෝධිපාක් ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා ආර්ය සෑක මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලෝක කුඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක්යන් වහන්සේ බෝධිසම්භාර පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512000ක් පහළ වුණා. අපි සංසාරයේ හිටියා. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන් හිදී මඟපල නිවන් සුව ලබන්න නැහැ උනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදු සසුනේදී අදිස්ථාන කරනවා නිවන් දකින තුරු මේ පරාභව හේතුවකටපත් නොවෙන්වා මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක ධර්මයන් දසකුසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිස්ථාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඉකාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවාගෙම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන ඉකාම කෙටි කාලය කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප වින්දට වඩා වාසනාවන්තයි අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් ඉඳීමෙන් අවුරුදු කෝටි ගණන් අසංගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිටික බෞද්ධයන් වශයෙන් මේ කෙටිකාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක්නිසාද අපේ ගත වෙන කිත්තක්ෂණයක් වාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභයේ සාක්ෂාත් කරගන්න පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ කලමීම සීලයක පිහිටා බුද්ධ පූජා කරැස්තුවා. ඊට ප්‍රතිමින් සෙත් පිළිදේ කෙනෙකුට සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සමන් දුන්නා. ඒ වගේම මෙතෙන් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලය අපට ලොවේ ලෝතුරා සම්පත් නෙලාගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොකෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදුසසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දුණු පිණිස අපරැස් කරගන්න කුසලය ආශිර්වාද පූජාවක් වේවා. එවාගේම මේ කුසල සම්භාරය මේ කල්ලෝගේ සීලම ඥාතීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිත අහිත නදහස් සෑම සත්නටද ලෝයේ ලෝතුරා සෝපිනිස පවතිවා. මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාසීර්වාද බලයෙන් මෙම ධම්ම කර්ම විහාරස්ථානයේහි සියලු කටයුතු සංවිධානය කරමින් හැමදෙනාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවන පූජ්‍ය නා වූ විජිත ස්වාමින් වහන්සේට එවාගේම සතුමේ සහභාගීන පූජනීය ස්වාමින් වහන්සේලාට ඉදිරි කාලයේ මෙතෙන්ද එන යන සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට එතන භාරකාර මණ්ඩලයේ සමට මෙතන මේ පිළිවෙල මේ සීලාදි ගුණ පුරණ සිල්වත් පිළිසේ සමටත් හේසාමිල සූතිකින් යමින් යමින් සිව්පසෙන් සංග්‍රහ කරන සමටත් අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ සීලම අසුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරායේ සරුවෝ කද්දරයන් දුරු වේවා කබන පිවරග්ගානේ රත්නත්‍රේ සූවිති මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කජතොර සතුරු ගිනිජල වශයෙන් සමියා උදා විපත්ති වලකේවා කායික පීඩාදයක් නොවේ කායික මානසික සනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේ සුරෙන් ආදි වර්ණ සැප බල ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භාවනා ඥානෙන් පෙර සමෝධන ඕරණ සදාක්මෙන් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා දිනකක් සත්වාර්ථාධික කාලයක් බුදු සසුනේ පාලනය කුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය තු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් මනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් ඇතුව තෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේ සැලසේ පැමිණවදාළ අජරාමර සාංක ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමා නිවන් සෝ පිණිසම මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.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 ධර්මානුශාසනා පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ